භගවතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සමාදං භයතෝ ඤත්වා අප්පනාදං චේමතු භාවේ ඉත්තං ඉතං නංගං ඒසා බුද්ධාන ශාසනීති මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අනුශාසනාවක් මේ කියුණේ. පමාදං භයතෝ දිස්වා ප්‍රමාද විහරණය සංසාර භයට හේතුවක් බව නුවණින් දැන නුවණින් දැක අප්‍රමාදන්ත හේමතු අප්‍රමාද විහරණය සියලු සසර දුකින් අත මිදුණු සාන්ත නිවන් පිණිස පවත්නා හේතුවක් බව නුවණින් දැන නුවණින් දැක භාවේ පඨංගි ප්‍රමග්ගං ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩත්වා ඒසා බුද්ධාන ශාසනී මෙය සරුවක්ඥන් වහන්සේලාගේ අනුශාසනාවයි. ප්‍රමාද විහරණය සංසාර භයට හේතුවක් බවත් අප්‍රමාද විහරණය සංසාර භයෙන් අත මිදුණා වූ සාන්ත නිවනට හේතුවක් බවත් දැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩත්වා මුළු බුද්ධ ධර්මයේ මෙතන සම්පින්දණය වුණා දුක්ඛ සත්‍යය කියවෙනවා මාර්ග සත්‍යය කියවෙනවා සමුදය හා නිරෝධ සත්‍යයක් මෙතන කියවෙනවා. ඒක නිසා චතුරාර්ය සත්‍ය සම්පූර්ණණය වෙන බුද්ධානුශාසනාවක් මේ කියුනේ. මෙතෙන් අපි සලකා බලන්නට ඕනේ ප්‍රමාද විහරණය කියන්නේ මොකක්ද කියන එක. අප්‍රමාද විහරණය කියන්නේ කුමක්ද කියන එක. ප්‍රමාද විහරණය කියන එක අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ කුද්දක වත්තු විභංගේ මෙන්න මෙහෙම දැක්වෙනවා. තත්පතනෝ ප්‍රමාදෝ කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාම ගුණේසු චිත්තස්ස උස්සග්ගෝ උස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනාය අනාසේවන අභාවනාං බහුදී සම්මං අසක්කච්ච කිරියත අසාකච්ච කිරියත අනිච්චිත කිරියතා ඕලේන උත්තිතා නික්ඛිත ඡන්දතා නික්ඛිත දුරතා අනාසේරණ අභාවන අභවනේ සම්මං යෝ ඒව රූපෝ සමාදෝ සමජ්ජන සමජ්ජිතස්සං අයං උච්චති සමාදෝ කාය දුස්චරිතයන් කෙරෙහි වචී දුස්චරිතයන් කෙරෙහි මනෝ දුස්චරිතයන් කෙරෙහි සිත මුදා හරිනවනම් සිත විසිරුවා හරිනවා නම් පස්සම් සැප කෙරෙහි සිත මුදා හරිනවා නම් සිත නිදල්ලේ හැසිරෙන්න දෙනවා නම් ඒක මහා ප්‍රමාදයක් දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්හිදී අසත්පත්‍ය කිරියතා නොසකත් කොට යෙදෙනවා නම් අසත්පත්‍ය කිරියතා නිරතුරු නොයෙදෙනවා නම් අනිත්‍යක කිරියතා නිමාවක් දක්වා නොයෙදෙනවා නම් ඕලේන උත්තිතා පසුබට වෙවි යෙදෙනවා නම් නික්කිත ඡන්දතා කුසල ඡන්දේ මහා ප්‍රභා සිටිනවා නම් නික්කිත දුරතා කුසල වීර්ය අත්හැර සිටිනවා නම් අනාසේවන ආදරයෙන් කුසල සේවනයේ නොකරනවා නම් අභාවනා නැවත නැවත කුසල ධර්මයන්හි නොයදෙනවා නම් අබහුලිය කම්මං බවල වශයෙන් කුසල ධර්මයන්හි නොයදෙනවා නම් ඒ රූපෝ පමාදෝ මේ විදිහේ ප්‍රමාද වීමක් පමජ්ජන ප්‍රමාද වන ආකාරයක් පමජිතත්තං ප්‍රමාද වන බවක් ඇතොත් අයං උච්චති පමාදෝ මෙන්න මේක ප්‍රමාදයයි සම්පූර්ණේ නිත්‍යා මාර්ග පිළිවෙතක් මෙතන කියුණා ඒ කියන්නේ දිවා රාත්‍රියේ දෙක්කී අතරක් නෑර අකුසල සිතින් ජීවත් වීම මෙතන කියුණේ කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත උතුම 10ක් තියෙනවානේ. ඒවා එකක් එකක් ගැනවත් සංවරයක් නැහැ. අහුවෙච්ච අහුවෙච්ච දෙයින් යෙදෙනවා. පස්සම් සැප ගැන කිසිම සංවරයක් නැහැ. ඒ ගැන හිත නිදන්නේ හැසිරෙනවා. කිසි පාලනයක් නැහැ. දාන ආදී කුසල් කරන්න ගියාම කිසිම සකස් වීමක් නැහැ. නුවණින් සලකා කිරීමක් නැහැ. සැලකිල්ලක් නැහැ. නිතර නිතර යෙදෙන්නේත් නැහැ. වැඩක් පටන් ගත්තාම ඒක නිමාවක් දකින්න කරන්නේත් නැහැ. අසුබටත් වෙනවා. ඡන්දයක්වත් නැහැ. දීර්යයක්වත් නැහැ. ඒ වගේම ආදරයක්වත් නැහැ. <clears throat> නැවත නැවත දෙන්නෙත් නැහැ. බහුල වශයෙන් දෙන්නෙත් නැහැ. මේක තමයි සමාධිය. මේවත් මේ ප්‍රමාදයෙන් කියවුනේම පිටින්ම අතරක් නෑර සමාධියේ සිට අකුසල් සිතක් බාත පමනවාගෙන තිබීමයි. ඊළඟට අප්‍රමාදයේ කියන එක අනිත් පැත්ත. අප්‍රමාදය කියන්නේ කාය වාක් මනෝ දුස්චර්යයන් කෙරෙහි හිත මුදාරින්නේ නැහැ. හස්කම් සැප කෙරෙහි හිත මුදාරින්නේ ඒ වාක්‍රිත දුවනවා නම් වහාම සංවර කරගන්නවා. ගෝපාලකේ නැත්නම් ඇත්ගොල්ගේ ඒ ගවයන් ඇතුන් හිටුවා ගන්නවා වගේ තමන්ගේ සිත ඒ ඒ අකුසලයන්ට වැටෙන්නේ නොදී නිතර සිහියෙන් ආරක්ෂා කරගන්නවා. දාන ආදී කුසලයක් කරන්න ගිය තැන සකස් සපේ දෙනවා. සැලකිල්ලෙන් යෙදෙනවා. නිතර නිතරම යෙදෙනවා. ඒ පින්කමේ නිමාව දක්වාම යෙදෙනවා. ඒ වගේම පසුගත වීමක් නැතුව යෙදෙනවා. කුසල ඡන්දයට නොහැර යෙදෙනවා. කුසල වීර්යයට නොහැර යෙදෙනවා. ආදරයෙන් යෙදෙනවා. නැවත නැවත යෙදෙනවා. බහුල වශයෙන් යෙදෙනවා. මෙන්න මේ විදිහට අත්තා වූ එළඹ සිටි සිහිනුවන ඒක තමයි අප්‍රමාදය. එතකොට ප්‍රමාද විහරණය කෙලීම නරක ආදී සතර ආපාදුක වැඩි කරන, ජාත්‍ය ආදී සංසාර දුක වැඩි කරන හේතුවක්. අප්‍රමාද විහරණයේ නරක ආදී සතර ආපායේ දොර වහන, ජාත්‍ය ආදී සංසාර දුක කෙටි කරන ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල ගෙන දෙන වෙනස් නොවන සදාකාලික සෝයවන අමා මහ නිවනට පමුණුවන ඒකාන මාර්ගය. මෙන්න මේක නිසයි සරුවක්යන් වහන්සේ දිනකතා භික්ෂූන් වහන්සේලාට දෙවිතක් අනුශාසනා කරන්නේ. උදේට දවල්ට සන්ධ්‍යාවට තුන් වාරයක් මේ අප්‍රමාද පදයෙන් අනුශාසනා කරනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත මහණෙනි ලෙස සිටිනුවණින් පිළිවෙත් සම්පාදනය කරයි. දුර්ලභෝ භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි මහණෙනි ලොවේහි බුද්ධෝත්පාදයේ දුර්ලභයි. දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභෝ දෙවෙනි මිනිසත් බව දුර්ලභයි දුර්ලභා තන සම්පatti අඬගොළු දෙයිනි උන්නත්තක මන්ද බුද්ධික අංග විකල වැනි අභාව්‍යතාවන්ගෙන් තොර වූ වාසනාවන්ත මිනිස් ජීවිතයේ දුර්ලභයි දුර්ලභා පබ්බජ්ජා සතුන් පිළිවෙතේවත් පැවිදිකම දුර්ලභයි දුර්ලභං සද්ධම්ම සවණං මගපල නිවන් ගෙන දෙන බුදුගණ දුර්ලභයි දුර්ලභෝ සත්පුරුෂ සංසේයෝ සසරින් නැත්නම් එතරම් මඟඵල නිවනට පැමිණීම සඳහා උපකාර වෙන කල්යාණ මිත්‍රාශ්‍රය දුර්ලභයි මහණෙනි ඒ සියල් එක්සන්ව ලැබී ඇති දැලින් ඉසගෙනගත්තු යකිනිනවන්ට නොපමාවන්නසේ ඇඳිරත ගිනිගත්තු යකිනිනවන්ට නොපමාවන්නාසේ සාරකේතු විසින් දක්ෂ කරනු ලැබූ කෙනෙකුගේ ඒට ප්‍රතිකාර ගැනීමට නොපමාවන්නා වගේ වහවහාම ඒ අප්‍රමාද පිළිවෙතේ යෙදෙත්වා කියන එක සරුවක් යන වාසේ අනුශාසනා කරනවා. ඉතින් අද මේ අපි සිද්ධ කරන්නේ ඒ ලෝතුරා සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධාල ශාසනාව අනුගමනය කිරීමයි. ඉතින් මේ සංඝ පිරිස මේ යෝගී පිරිස, දායක පිරිස හැම දෙනාගේම පරමාර්ථය මේ සසුන් පිළිවෙත් මුදුන් පමනවාගෙන සංසාර දුක් තරණය කොටගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව ලබනු පිණිසයි. අද මේ අවස්ථාවේ ධික ධර්ම දේශනාවක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේ නමුත් භාවනා සම්බන්ධ කෙටි සාකච්ඡාවකට අපි විනාඩි 20ක් තරම් කාලය ගන්නවා. භාවනා සම්බන්ධ කෙටි සාකච්ඡාවකට. ඒ මොකද අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා පිරිසක් දින ගාණක් මේ කටයුතු යෙදී සිටිනවා. යෝගී පිරිසක් වරින් වර කල්පුරුදු වෙච්ච පිරිසකුත් එක්ක ඉන්නවා. ඒ වගේම දානෝපස්ථාන සඳහා පැමිණි පින්නතුන් සිටිනවා. ඒ කාට සාධාරණව අපි ආයුතු මේ පිළිවෙත් මඟ ගැන යම්කිසි ගැටලු තැන් ඇතුව ඒවා ගැන සාකච්ඡා කිරීමෙන් අපිට නිරවුල් කරගන්න මේ අවස්ථාව සුදුසුයි. එකක් මම කියනවා කෙටියෙන් දැනට මේ ගෙනියන පිළිවෙත් මඟ හඳුන්වනු ලබන්නේ සමත යානික නැත්නම් සමත පූර්වාංගම විපස්සනා යානික භාවනා මාර්ගය. ත්‍රිපිටක ධර්මයේ බොහෝ සූත්‍ර දේශනාවක් අටකතා අතරින් විසුද්ධි මාර්ග, පටිසම්භිදා මාර්ග වැනි ග්‍රන්ථ තුලිනුත් ලබාගත හැකි වැදගත් භාවනා පාඩම් පෙළක් තමයි දැන් අපේ මේ භාවනා පෙළ. මේක ආරම්භය මෙහිමයි. ඒ කියන්නේ තමන් රක්නා සීලය පිරිසිදු කරගෙන පළමුවෙන් ආනාපාන සතිය භාවනාවට යෙදෙනවා. ආනාපාන සතියෙන් ප්‍රතිභාග නිමිත්ත ලබාගෙන රූප ධ්‍යාන හතරක් හෝ පහක් ලබනවා. ඒ කියන්නේ තීක්ෂණ බුද්ධිමන්තයන්ට රූප ධ්‍යාන හතරකින් සම්පූර්ණ වෙනවා. එච්චර තීක්ෂණ නැති අයට රූප ධ්‍යාන පහක් ඕන වෙනවා. පියවර හතරෙන් යන්න වෙනක පියවර පහක් ගන්න වෙනවා. එසේ නමුත් ඒක සම්පූර්ණයි. ඊළඟට එතනින් හැරෙනවා ධක්ඛින් සාකාර ප්‍රථම අධ්‍යානයේ දේශාලෝමාදී කොට්ටාස 31ට. ඊළඟට හැරෙන්නේ ධ්‍යාන ආලෝකයක් උපදවා ගන්න පිණිස ඕදාති පසන සමාපත්තිය. අපේ ශරීරයේම අස්ති පංජරයේ අරගෙන එළඟෙන් ඕදාති පසනෙන් රූප ධ්‍යාන හතරක් උපදවනවා. රූප ධ්‍යාන උපදවා ගන්න අතරතේ ඒ ඕදාත කසින ආලෝකය ධ්‍යාන සම්බන්ධින්න මැත්තෙන්න අනන්ත සක්වල වෙත ඕදාත කසින ප්‍රතිභාග නිමිත්ත පතුරුණා. ඒ මොකද විපස්සනා කිරීමේදී ඒ ආලෝකයට ප්‍රත්‍යවශ්‍ය වෙනවා. අජ්ජත් බහිද්දා නාම රූප සියල්ලකට බලන්න ඕන වෙනවා. ඒ සඳහාට ඕනකම විපස්සනා මේ ආලෝකයක් ඒ ආලෝක අතුරින් බොහෝම ප්‍රබාසර ආලෝක තුනයි තියෙන්නේ. ඕදාත කසින, තේජෝ කසින, ආලෝක කසින තුන. මේ ලේෂම ලේෂයක තමයි සෞම්‍යයක තමයි ඕදාත කසින. සුදු පාට. ඉතින් මේ කසින ආලෝකයේ අනන්ත සක්කලයට විහිදුවලා ඊට පස්සත් චතුර්ථ ඥානෙ මුදුන් පමනවාගෙන ඊළඟට හැරෙනවා සතර කමඨාන් සම්පූර්ණ වන පිළිස මෛත්‍රී ඥානෙ. මෛත්‍රී ඥාන 528ක් ගන්න තියෙනවා. තවත් කැමති නම් කරුණා ධ්‍යාන 132ක්, මුදිතා ධ්‍යාන 132ක්, උපේක්ෂා ධ්‍යාන 132ක් මේවා උපදවන්න පුළුවන්. සතර බල විහරණම සම්පූර්ණ කරන්න පුළුවන් කැමති නම්. ඊළඟට හැරෙන්නේ බුද්ධානුස්සතියට. බුද්ධානුස්සතිය ධ්‍යාන සමාපatti නැහැ හිතේන උපචාරධ්‍යාන ඊළඟට හැරෙනවා උද්දුමාතක විනීලකාදී අසුබ ධ්‍යාන 10කට අවිඥාන පසුබ ඊළඟට හැම මරණානුස්සතියට මරණානුස්සතියට අර්පණා සමාධිය උපචාර සමාධිය ලැබෙනවා. දැන් එතකොට සතර කමතහන් සම්පූර්ණ වෙනවා. බුද්ධානුස්සතිය, මෛත්‍රී, අසුභ මරණ සතිය. අසුභයේ කොටස් දෙකක් තියෙනවා සවිඥානික අසුභ, අවිඥානික අසුභ. මේ සතර කමතහන් පරිපූර්ණ නම් පස්සේ යෝගාවචරය කවදාකවත් පිරිහෙන්නේ නැහැ. අපරමං වෙන්නේ වැරදි මඟට යන්නේ නැහැ. ඊට පස්සේ කැමති නම් හැරෙනවා විපස්සනාවට. පැනපෙනන් හැරෙනවා තවත් දුරට ඉතිරි කසල ධානය නීල කසල හීත කසල ලෝහිත කසල වර්ණ කසල ඉතිරි තුනයි පඨවි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ කසල 10ක් තියෙනවා මේ කසල 10ෙන් රූප ඥාන හතර හතර උපදවන ඊට පස්සේ තවත් කැමති නම් රූපදේශ ලබාගෙන ආකාශ කසලෙන් හැර ඉතිරි කසල 9ෙන් අරූප අධ්‍යාන හතරක් උපදවනවා. දැන් යෝගාවචරයා සමාපත්තියටම ලබා ගන්නවා වෙනවා. හැබැයි මේවා එකක් එකක් පාසා වසීබාට පමනවාගෙන යමින් ඒ නොපිරින තත්ත්වයට සිතේ සමාධි ශක්තිය දැඩි කරගන්න. ඊළඟ පාප සලකා බලන්න ඕනේ විපස්සනාට හැදී. විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. එකක් තමයි උපචාර අධ්‍යානෙන් විපස්සනාට හැරීම. උපචාර කියන්නේ ප්‍රථම ධානයට ඉස්සර වෙලා. නීවරණයටපත් වූ කාමාවචර සමාධියක් උපචාර සමාධිය. අර ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ උපචාර සමාධි අවස්ථාවේ. ඒක පළවෙනි දොරටුවයි. දෙවෙනි දොරටුව තමයි මේ කියන ඕදාත ප්‍රශ්න චතුර්ථ ධානයේ ලබාගෙන අනුත්තර සතර සමතා සියල්ල සම්පූර්ණ කරගත්තන් පස්සේ ඒ රූප ධානයෙන් නැගිටලා විපස්සනාවට හැරෙනවා. තුන්වෙනි දොරටුව තමයි අරූප සමාපatti සියල්ලම ලබාගෙන අෂ්ඨ සමාපatti ලාභීව විපස්සනාවට හැරෙනවා. මේ දොරට තුනෙන් හැරෙන්න පුළුවන් විපස්සනාවට. විපස්සනාට හැරීමේදී Tamanට අත්‍යවශ්‍ය වෙනවා ධ්‍යාන ආලෝකය. අඳුරු ගබඩාවකට ආලෝකයක් නැත්නම් එහි ඇතුලේ තියෙන දෙයක් හොයාගන්න අපහසු වෙනවා. පළපුරුදු කෙනෙක් නම් අතපොත ගාලා යමක් ගනි. නමුත් ඒක නියම දැකීමෙන් නෙමෙයි. නියම දැකීමක් ලබන්ට අඳුරු ගැබට ඕන ආලෝකයක්. අපේ මේ පංචස්කන්ධය අඳුරු ගැබක්. ඒනොත් බොහොම දුෂ්කර දෙයක් තමයි මේ නාම ධර්ම අල්ලගන්නේ. චිත්තචෛතසිකේ. ඒවා රූපයක් නෙමෙයිනේ. ඇහැට ලක් වෙන්නේම නැහනේ. එතකොට මේ කියන නාම රූප ධර්මයන් මනරෙන් දැක ගැනීමද සියුම් ලෙස දැක ගැනීමද මේ ඉපදේකදී බිනිබිනියාගේ දැක ගැනීමට නම් ඕන කරනවා ආලෝකය. එනිසා ඵලමින් ඕදාත සසනේ චතුර්ථ අධ්‍යාල සම්යදී ඉන්නේහි ඒ පසනා ලෝක යොමු කරන අපේ ශරීරය වෙත. ශරීරයේ තියෙනවා ධාතු කොටස් හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ධාතු කොටස් තියෙනවා ලක්ෂණ 12. ඒ ලක්ෂණ එකක් එකක් ගානේ මනමින් මෙනෙහි කරමින් අර ආලෝකයෙන් බලනවා. බැලුවා මුළු සරුවාංගයම ඒ සතර ධාතුන් දකිනවා. ඒ දකින්නේ හරියටම ප්‍රත්‍යක්ෂ වගේ. අතපොත ගාලා දැකීමක් එහෙම නෙවෙයි. ඊළඟට මේ සතර ධාතුන් එක්ක සම්පූර්ණ මේ තින රූප කලාපක් දකිනවා. රූප කලාප දැකලා රූප කලාප 21ක් තියෙනවානේ ශරීරය තුල. එක ශරීරයක තියෙනවා 20ක් බැගින්. ඒක තවත් විස්තර වශයෙන් ගන්න දෙකක් වෙනවා. එතකොට ඒ රූප කලාප, කර්මජ කලාප එක ශරීරයක අටක් තියෙනවා. චිත්තජ කලාප අටක් තියෙනවා විස්තර වශයෙන්. ඒ තියෙන හයයි. උපජ කලාප හතරක් තියෙනවා. ආහාරජ කලාප දෙකක් තියෙනවා. ඔක්කොම කලාප වශයෙන් දකිමින් ඒ එක එක කලාපයක තියෙන රූප ඔක්කොම වෙන වෙන වශයෙන් බලමු. ඒ විදිහට අධ්‍යාත්මික රූප සියල්ලම දැකලා මේ අවිඥානික වස්තුන්ගේ රූප සම්මර්ෂණය කරනවා. ඊළඟ සමිඥානික සත්ව සංකාර රූප බලනවා. ඔක්කොම බලන්නේ අර කසිනාලෝකෙ විහිදුවලා. අයි කිසිම සැකයක් නෑ හරියට පැහැදිලිව දකින්න. දැන් අධ්‍යාත්ම බයිදා රූප සියල්ලම පරිග්‍රහණය කරලා හැරෙනවා තමන්ගේ ධානයේදී. ධ්‍යාන ධර්ම විපස්සනා කරන ඉස්සෙල විපස්සනා කියන්නේ ඒ නාම ධර්ම ඉස්සෙල දෙන්නේ කොට බලා ගන්න. ප්‍රථම ධ්‍යානයේ පටන් සමාපatti සමාධි සමාධි ඒ සමාපත්තිය ගාමයේ තියෙන ධ්‍යානාංග හා ධ්‍යාන සංයුක්ත ධර්ම කොම දෙන් කොට බලන. විස්තර කරනවා. ඊළඟට ගන්නවා මනෝද්වාරික කුසල ජලං දීති. නැවත මනෝද්වාරික කුසල ජලං දීති. නැවත පංචද්වාරික කුසල ජවන් වීති පංචාද්වාරේ සංකුසල ජවන් වීති මේ කොම ආධ්‍යාත්මික වශයෙන් තියෙන නාම ධර්ම සියල්ල අර වචනාලෝකයේ විහිදුවමින් බල බලා පරිග්‍රහණය කරමු අල්ලා ගන්නවා ඊට පස්සේ බහිද්ධා වශයෙන් සත්ව සංකාන තුන පවත්නා නාම ධර්මයක් ගන්නවා අධ්‍යාත්ම බයින්දා නාම රූප සියල්ලම ගත්තන් පස්සේ නාම රූප විවස්ථාපනය කරනවා. අලාප සම්මර්ෂණය. එතකොට ඒ කියන්නේ නාම රූප කියන සංඥාවෙන් මනසකාරයෙන් තමන්ගේ సంతානියත් අන් අයගේ సంతානත් ඔක්කොම බලන ඒ නදුවාට ඊයේ පෙරේදා ගිය සතියේ ගිය මාසේ ගිය අවුරුද්දේ කියලා මෙහෙම මුලට මුලට ගිහින් ප්‍රතිසන්දේ දක්වා නාම රූප පරම්පර ඔක්කොම බලනවා. ඒක අනිද්දා ආදි වශයෙන් ඉදිරි අනාගතේ මරණාන්තය දක්වා චුතිය දක්වා බලනවා මේ නාම රූප පරම්පරාව. ඉන්හාට නැත් චතුර්ථ අධ්‍යාය සමයේදී ආලෝකයේ විහිදුවන පූර්ව භවයේ චුතිය බලනවා. ඇත්තම දකින්න පුළුවන්. බැරි වුණොත් අය ධ්‍යාන සමාදින්න ඕන. තීක්ෂණ කරන්න ඕන. ওই විදිහට පූර්ව භවයේ චුතියෙන් පටන්ගෙන ඉන්හාට නාම රූප පරම්පරා බලන ජීවිතේ සම්බන්ධ සියල්ල. ඊළඟ පාප භවය, පාප භවය අතීත භව හතරක් පහක් දිගට බලා ගන්න. අනාගතයටත් යනවා. මේ භවයෙන් චුතිය යන තැන ඒ ස්ථානයේ සම්බන්ධ සියල්ල මේවා අනාගත භව පරම්පරාවක් බලනවා සමාත ඔය අතරතුර නිවන් දකින ජාතිකුත් දකින්න පුළුවන්. මේ අපේපනාගත දෙකට අන්වේ වශයෙන් නුවණ විසිදවන්නේ පූර්ව භවයන්දී සමාරඩෝ භවනා කමඨාන කුමක්ද කියන එක තෝරගන්නයි. තෝරගන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි විපස්සනා විශේෂේ පවත්වන්නේ. ඊට පස්සේ නාම රූප පරිච්ඡේදය දැන් කෙරුණානේ දැන් ප්‍රත්‍ය පරිග්‍රහ ඥානෙට හැරෙනවා. ඒක තියෙනවා සති සම්පාද ක්‍රම දෙකක්. පංචක ක්‍රමයයි ප්‍රථම ක්‍රමයයි කියලා. ඒක බොහොම වැදගත් දෙයක්. පංචක ක්‍රමයේ දල වශයෙන් බලනවා. ප්‍රථම ක්‍රමයේ චිත්තක්ෂණය චිත්තක්ෂණය චිත්ත වීතියක් පාසා පටිච්චසමුපාද බලනවා. ඒ විදිහට පටිච්චසමුපාද සම්මර්ථනය කරනකොට සංඛා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙනවා. දැන් ඉන්හාට තමයි විපස්සනා කරන්න තියෙන්නේ. ඉන්හාට සම්මාසන ඥානය ගන්න. සම්මාසන ඥානය කරන යනකොට මෙන්න උද්‍යාවේ පටන් විපස්සනා ඥාන පේලි පේලි පේලි දැන් පහළ වෙනවා. හැබැයි හැම විටම සමාජයේ ආලෝකයේ භාවිතා කරන්නට ඕනේ. හැම විටම විපස්සනාට ආරෙන් ඉස්සර අර සමාපත්‍රයේ සමාධිලා ඒ ආලෝකයේ දල්ලාගෙන ඕනේ කරන්නේ. එතකොටයි පහසු වෙන්නේ. මෙන්න මේ සලස්මට ගිහින් විපස්සනා ඥාන තේලි තේලි වඩලා සංඛාරුපේක්ෂා ඥානෙ දක්වා යනවා. යම් හේතෙන් තමා මතු බුදුබා පතනවා නම්, පසේ බුදුබා පතනවා නම්, ඒකට නියත වෙනා නම්, අග්‍රාසනාවකාදී සම්තුරු පතන්නේ කෙනෙක් නම් එතන නවතිනවා. ඒක තමන් තම තේරෙනවා. ඒක නිහාට මාර්ගඵල අධිගමනයේදී වැඩ කරන්න විපස්සනාවේ නවතිනවා. හැබැයි එතනත් තියෙනවා බොහෝ වැදගත් චිත්ත සමාධියක් ඒ සංකල්පික ඥාන අවස්ථාව නිරෝධය. ඉතින් මෙන්න මේ සලක්ම යම් හේකින් මේ ජීවිතය අධිගම ලබන්න හේතු සම්පත් තිබුණා නම් ඒ අධිගමයේ ලබන්ට සෝවාන් ආදී මාර්ගඵල ලබන්ට මේක ඒකාන මාර්ගය. ඉතින් මෙන්න මේ සලක්මයි අපි ගෙනියන්නේ. හැබැයි මේක අලුත් එකක් එහෙම නෙමෙයි. ඈත අතීතයේ පටන් බුද්ධ ශාසනයෙහි කෝටි අසංගණන් ආර්යයන් වහන්සේලා භාවිතා කළ නිවැරදි මාර්ගය. පසුගිය කාලෙක අපිට දැනගන්න ලැබිච්ච මේ පූජ්‍ය සංඝ සුභද්‍ර ස්වාමීන් වහන්සේ ගුරුම රටේ මාස දෙකක් කරන් කාලයේ ඒ ඒ සේනාසන වෙත ගමන් කරමින් සොයා විමසා දැනගත්තා මෝලමියන් කියන ප්‍රදේශයේ තියෙන ආරණ්‍ය සේනාසනයක් ඒ කර්මස්ථානාචාර්යයන් වහන්සේ මේ ක්‍රමයේ දෙන බව අපට දැනගන්න ලැබුණා. ඒ සඳහා උන්වහන්සේගේ පිහිට අපි කවුරුත් හදාගත්තා. උන්වහන්සේ ලංකාවට වැඩම කරවගත්තා. උන්වහන්සේ ලංකාවේ ඉදිරි අනාගතයේ වැඩිමින්වත් බලාපොරොත්තු වෙනවා. දැන් තේ රටේ ගෙන යන වැඩසටහන එක්තරා මට්ටමකට ගත්තන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ භාවනා ප්‍රතිලබනේ ශ්‍රී ලංකාවේ. අපේ මහානකම ලැබුණේ ශ්‍රී ලංකාවේ. අපේ ත්‍රිපිටකය ලැබුණේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටකය ලියවිලා තියෙන ශ්‍රී ලංකාවේ. අටකතා ලියවන්නේ ශ්‍රී ලංකාවේ. ටීකා ග්‍රන්ථ ලියවන්නේ ශ්‍රී ලංකාවේ. ඒ වගේම ව්‍යාකරණ ග්‍රන්ථ මුලින් ලියවන්නේ ශ්‍රී ලංකාවේ. ලංකාව තමයි මේ හැම දෙයකට මුල. එනිසා ශ්‍රී ලංකාවට මේ භවනා ක්‍රමෙ දෙන්නේ. ශ්‍රී ලංකාවේ උපදින උපදින හැමෝම පුණ්‍යවන්තයෝ. මේ විදිහේ වැඩ කරගන්න වාසනාවන්තයි. ඒ වගේම ඕනම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේක ඉගෙන ගන්න පුළුවන්. භූමි රටාදා පහසුයි. නිසා ශ්‍රී ලංකාවට මේක නැවත අපි දෙන්නට ඕනේ කියන එක ඒ පූජනීය ස්වාමීන් වහන්සේගේ අපේක්ෂාවයි. අන්න ඒක නිසා මේ වැඩසටහනයි දැන් මේ ගෙනියන්නේ. ඒ මේ වැඩසටහනේ කිසිම සැකයක් ඇති කරගන්න නැතුව අපිට තියෙන්නේ ඒක අනුපිළිවෙලින් ගුරු උපදේශ ලබාගෙන ඉදිරියට යාමයි. හැබැයි මුලින් මුලින් ටිකක් දුෂ්කරතා දැනේ. වාඩි වීම අපහසුතාව එනවා. හිත සංවර කරගන්න, තන්පත් කරගන්න ටිකක් මහන්සි ගන්න වෙනවා. ඒ කොහොම අවංකවම කියන්නට ඕනේ. මෙන්න මේකයි මට අපහසු, මේකයි මට අපහසු, මේක උපදේශයක් ඕනේ, මේක උපදේශයක් ඕනේ ඉල්ලන්නට ඕනේ. නැත්නම් බුදු ස්වාමීන් වහන්සේ දන්නේ නැහනේ සියල්ලම මොකද්ද මේ අවශ්‍යතාව කියලා. ලොකු කොටා හැම දුෂ්කරතාවක් ඉදිරිපත් කරන්න ඕනේ, පැමිණිලි කරන්න ඕනේ. එතකොට උපදේශක ලැබෙයි. ඒ අනුව වැඩ කරගෙන යන්න. ඒ අනුව වැඩ කරන යනකොට වෙනත් විදේශිකයෙකුට වඩා අපේ සිංහල බෞද්ධයන්ට ඉතා ඉක්මනින් පැනලා ගන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරන දෝ නිස්සර ඈත අතීතයේ ඇඟිල්ලක් දික් කළා කියන්න බෑ කියන මෙන්න මේ ස්වාමීන් වහන්සේ විතරයි අධිගම ලබා නැති. තරං ආර්යයන් වහන්සේලාගෙන් ලංකාව තිරුණා. ලංකාවේ බින් අඟලක් නැතුව ඇති ආර්යයන් වහන්සේලාට ඉස්පත් වෙයි. ඒ තරම් ලංකා දීපයේ ඉසිවාක පරිවාතයෙන් කතාවකින් දැබළුණොත් අධිගුණ ලාභීන්ගෙන් පිරී ඉතිරී ගිය පුණ්‍යවන්ත ලංකාවක්. ඒ ලංකාවේ නැත නැතත් මේ උතුම් භාවනා මාර්ග මතු වී ආලෝක වී නැවතත් ඒ ඈතාතීතේ වගේ අධිගම ලාභින් පහළ වෙදී බෞද්ධ සම්බුද්ධ ශාසනයේ ඒකාලෝකෝ ගැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. මගේ ආරාධනේ දැන් ඉතින් කෙටි වෙලාවයි තව ඉතුරු තියෙන්නේ. මේ භාවනා ගැන යම්කිසි විමසිය යුතු ගැටලු තැනක් ඇතොත් විමසීමට අපි කරුණාවෙන් ආරාධනා කරනවා. වාසක මහත්මයාට කවුරු හරි අහන්න අවශ්‍ය දෙයක් කාලෙ ගවන්නේ අහන්නේ මම එකක් අහන්නම්. සමත කියන්නේ මොන තේරුමද? සමත කියන්නේ සමත භාවනා කියන්නේ සමත සංසිඳීම සම උපසමයේ කියන ධාතයෙන් අධිත්‍ය ප්‍රඥා සමතෝ ඒ සම උපසමේ ධාතුවෙන් ඇතිවෙන සමත කියන වචනේ තේරුම සංසිඳීම. කුමක්ද සංසිඳෙන්නේ? කය සංසිඳෙනවා, හිත සංසිඳෙනවා. හිත සංසිඳෙනවා කියන්නේ හිතේ තියෙන නොසන්සුන් ගති පහක්. ඒ පහට කියනවා පංච නීවරණ කියලා. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. ඔය පහයි නම් වශයෙන් තියෙන ඔතන තියෙන ඔක්කොම අටක්. ඔතන තියෙන අටක් මොනවද? කාමච්ඡන්ද කිව්වේ ආසාව. ව්‍යාපාද කිව්වේ ද්වේෂය. තීන මිද්ද කිව්වේ දෙකක්නේ. තීනය මිද්ද. එහා අතරයි. උද්දච්ච කුක්කුච්ච කිව්වේ උද්දච්ච කිව්වේ එකක් උද්දච්ච. සිත විසිරියාම. කුක්කුච්ච කිව්වේ සැකෙලිනේ. පසුතැවිල්ල. කුක්කුච්ච කියන්නේ පසුතැවිල්ල. දැන් කීයද ඔක්කොම? හයක් උනන් හයයි. ඉතිකේච්ඡා සැකේ ඕකට එකතු වෙනවා එකක් මොනවද? අවිද්‍යාව. ඔක්කොම ඇති වෙන්නේ මොහේනේ. ඒකට විදිහට අටක් තියෙනවා අපට. ඒකට ලෝභ, දෝෂ, මෝහ. වෙනම තියෙනවා. ඊළඟට තීන, නිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ත්‍රිශක ධර්ම අටක් තියෙනවා. මේ අට දෙනා අපට ලොකු නොසන්සුන් බවක් ඇති කරනවා. ආසාවක් ඇති වුණත් මහ ගින්නක්. තරහක් ආවත් ගින්නක්. තීනේ නිද්දයාව නම් ගිරා වැටීමක්. කියන්නේ ඉතින් පසුබට වීමක්, ඇකිලී යාමක්. ඒකත් ඉතිරියෙන්නේ උද්දච්චයව නම් නොසන්සුන් හරියට අහසේ ලෙලෙන පොඩියක් වාගේ. ජල කලයකට ගල් කැටයක් දැම්ම නම් චලනය වෙනවනේ ඒ වගේ. කුක්කුච්චය කියන්නේ නිතරම පසුතැවිලා නේ මම තහවල් දෙයක් කරන්න බැරි වුණා මගේ කාලේ කිව්වොත් මම වයසට ගියන මේ જાති හිතෙනවා. නොකල කුසල් ගැන කළා කුසල් ගැන පසුතැවිලි. විචිකිච්ඡාව කියන්නේ සැක සැක මොනවද සැක කරන්නේ? බුද්ධ රත්නය ගැන සැක කරනවා, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ශික්ෂාව පිළිවෙත් ගැන, සීලය ගැන, අතීතය ගැන, අනාගතය ගැන, එවාගෙම අතීත අනාගත දෙකම ගැන, හේතුඵල ගැන මේවා ගැන සැක කරනවා. ඒ සැකයක් නම් කවදාකවත් අවබෝධ කරගන්න බැහැ පිළිසිරි යන. මෙන්න මේ කියන නීවරණ ධර්මයන් සංසිඳවන භාවනාවට කියනවා සමත ඒකයි සමත. ඉතින් මේ නිවර්ණ සංසිඳනකොට හිත සංසිඳනවා. හිත සංසිඳනකොට කය ඉබේම සංසිඳනවා. කායට වේදනාවක් නැති වෙනවා. දැන් විපස්සනා යානිකව විපස්සනා වඩනකොට සියුම් වූද දුක් වේදනා මතුවලා එනවා. සමතේ වඩනකොට අවදාරික වූද වේදනා යටපත් වෙනවා. අත්හදා බලන්න. ඒක ධර්මතාවයයි. විපස්සනා කියන්නේ මොකක්ද? විපස්සනා ඔව් විවිධාකාරයෙන් දැකීම හා විශේෂත්වයෙන් දැකීම විවිධාකාරයෙන් දැකීම නම් මේ නාමය මේ රූපය මේ ස්කන්ධය මේ ආයතන මේ ධාතු මේ ඉස්මිරිය මේ ප්‍රතිසම්පාදය මේ හේතුව මේ ඵලය එතකොට මේක පඨවි මේ කාපෝ මේ තේජෝ මේ වායෝ මේ රූප කලාප මේ නාම ධර්ම ඒ විවිධාකාරයෙන් පරමාර්ථය දකිනවා සම්මුතිය නෙමෙයි පරමාර්ථය. ඒතර විශේෂ දැකීම නම් ඒත් ඒකයි. පරමාර්ථය දැකීම සහ තාතින ලක්ෂණ දෙකක් දකින්න. සාමාන්‍ය ලක්ෂණ ඒ වගේම පච්චත්ත ලක්ෂණ කියලා දෙකක් තියෙන ලක්ෂණ. ওই නාමයන්ගේ රූපයන්ගේ පරමාධර්මයන්ගේ තියෙන ලක්ෂණ දෙකක්. පච්චත්ත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ. පච්චත්ත ලක්ෂණ කියන්නේ පති අත්ත ලක්ෂණ. එක එක ධර්මතාවක වෙන වෙනම තියෙන ලක්ෂණ. පඨවි ධාතුවේ කාර්කස ලක්ෂණ. ආපෝ ධාතුවේ ආබන්ධන සබ්බරණ ලක්ෂණ. තේජෝ ධාතුවේ උන්නත් ලක්ෂණ. වායෝ ධාතුවේ විස්සම්බර ලක්ෂණ. වෙන වෙනමනේ. ඒ ඒ ඒක ලක්ෂණ වෙන එකට නෑ. ඒ වගේම දැන් චක්සු ප්‍රසාදයේ චක්සු ප්‍රසාද රූපයේ ලක්ෂණය වෙනයි. රූපයන් එක හැපෙන බව. ඔයාගේ එක එක නාමයන්ගේ රූපයන්ගේ පෞද්ගලික ලක්ෂණයද කියනවා පච්චත්ත ලක්ෂණය කියලා. ප්‍රත්‍යාප ලක්ෂණය, පච්චත්ත ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ සාමාන්‍ය කියන්නේ පොදු කියන එකයි. අපි සමානත්වයෙන් කියන්නේ කාටත් පොදු ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඔන්නේ කියන විශේෂ දර්ශනය හා විවිධාකාර දර්ශනය දෙකට කියනවා විපස්සනා. විපස්සනා. එතකොට දැන් භාවනා භාවනා. ඔව්. භූ භූ මේ භූ බ්‍රෝහ වඩනේ කියන ධාතුවක් තියෙනවා. ඒ කියන්නේ වැඩිම අර්ථයේ භූ ධාතුව. ඒ භූ ධාතුවෙන් පරව ප්‍රත්‍යක් හදලා භාවනා කියලා පදයක් හැදෙනවා. මොකක්ද ඒකේ තේරුම? වර්ධනය කිරීම. පෝෂණය කිරීම. කුමක්ද පෝෂණය කරන්නේ? සමාධිය සහ ප්‍රඥාව. සමත භාවනාවෙන් සමාධිය පෝෂණය කරනවා වර්ධනය කරනවා. විපස්සනා භාවනාවෙන් ප්‍රඥාව පෝෂණය කරනවා වර්ධනය කරනවා. එතකොට ඒ කියන්නේ සමපිපස්සනා වශයෙන් සමාධිය හා ප්‍රඥාව වර්ධනය කිරීම තමයි මෙතන භාවනාව. සමත භාවනාවෙන් සමාධිය වර්ධනය කරනවා විපස්සනා භාවනාවෙන් ප්‍රඥා වර්ධනය කරනවා මේ දෙක වැඩෙනවා නම් කුමක්ද සිද්ධ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිරෙනවා සමාධි භාවනා කරනකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩෙනවා ප්‍රඥාව වැඩෙනකොට විපස්සනා කරනකොට සම්මා දිට්ඨි සම්මා සංකල්ප දෙලින් වැඩෙනවා ඒ දෙකට අතරමැදව තියෙනවා සංවරය වාචා කම්මන්ත ආදී ඒ තුන අනිවාර්යෙන් වැඩිලා. ඒ තුන පිළිట్లా මේ දෙක වැඩෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය යන්තනක වැඩෙනවා නම් එතන තා ධර්මතා සියල්ල වැඩෙන ඔක්කොම සම්පදිනේ කොට ගත්තොත් 37ක්. ඒවට කියනවා බෝධි පාක්ෂික ධර්ම. බෝධි කියන්නේ මාර්ගඥාන. සෝවාන්, සකදාගාමි, අනාගාමි ආදිත් මාර්ගඥාන හතර බෝධි. ඵල ඥාන හතරක් බෝධි. නිර්වාණ ධාතුවක් බෝධි. සරුවක්ම ප්‍රඥානි අද්භෝධි. දැන් මෙතන ගන්නේ සතර මාර්ගඥාන. සතර මාර්ගඥාන නැමැති බෝධියට පක්ෂපාතීව සහයෝගිකව පවත්නා ධර්මතා තියෙනවා 37ක්. ඒකට මේ කියන්නේ සමාධි භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් ඒ බෝධිපාක් ධර්ම මණ්ඩලය වර්ධනය වෙනවා වැඩෙනවා. බෝධිපාක් ධර්ම මණ්ඩලය වැඩෙන්න වැඩෙන්න මොකක්ද වෙන්නේ? රහත් බෝධියේ පසේ බෝධිය අභිසම්බෝධියේ කියන උතුම් බෝධියකට සමීප වෙනවා. සමීප වෙනවා. කර්ම හතරක් එක එක සිද්ධ වෙනවා. දැන් මේ භාවනා කරන සිතිවිල්ලක් ගන්න අපට කර්ම හතරක් එක එක සිද්ධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය. කොහොමද? දැන් අපි මේ විදිහට සමත භාවනා වඩනවා, ප්‍රසනා භාවනා වඩනවා. තවත් ඉතින් මේ බුද්ධ පූජා, බුද්ධ වන්දනා, පිරිසජ්ජායන අනේකාකාර ආගමික වත්වන යෙදෙනවා. ඒ හැම වෙලේම අපේ සිත වැඩ කරන්නේ නිවන් සඳහා කුසල් රැස්කර ගැනීම වශයෙන්. එතකොට එතෙන්දී අපි කරුණු හතරකට සම්බන්ධයි. මොනවද? නිදසුනක් වශයෙන් ගන්නවා නම් දැන් මේ පින්නතුන් සිය නිවසෙන් මේ ස්ථානයට එනවනේ. වාහනයකින් හරි පයින් හරි එනවා. එනකොට කරුණු හතරක් සිද්ධ වෙනවා. මොනවාද කරුණු හතර? එකක් සිය නිවසෙන් ඈත් වෙනවා. අඟලෙන් අඟල ජීවරින් පියවර ඈත් වෙනවා. එන්න ඕන තැනට ලං වෙනවා. ජීවරින් පියවර ලං වෙනවා. ඒකම අතරමඟ අතරමඟ හැරෙන්න ඕන තැන් වලින් හැරෙනවා බහින්න ඕන තැන් වලින් බහිනවා ඒ වගේම වේගින් යන්න ඕන තැන් වලින් වේගින් යනවා හිමින් යන්න ඕන තැන් හිමින් යනවා මොකද ඒකේ අන්තරාවන් වළක්වගෙන යනවා ඊළඟට තමන් යන වාහනය තමාව දරාගෙන ඉන්නවා කරුණු හතරක් තියෙනවා ඒ කරුණු හතර වගේ මේ කියන භාවනා මාර්ගයේ හා ආගමික වචින වෙතුලදී අපට කරුණු හතරක් සිද්ධ වෙනවා ඒ මොනවද අපේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය දුක්ඛ සත්‍යයෙන් ඈත් වෙනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට නිරෝධ සත්‍ය සංඛ්‍යාත දිනට සමීප වෙනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට අපේ හිතට බාධා කරන කෘෂ්ණාව සහිත සමුදේ සත්‍ය දෙවි දෙවි යනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ආර්ය සත්‍ය මාර්ගයේ නැමැති මේ ධර්මතා අපව දරාගෙන සිටිනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම අනාගතේ නෙමෙයි මේ භවනා මනසකාරයක් වෙන චිත්ත වීතියක් ගානේම සිද්ධ වෙනවා. එනිසා මේ මේ සත්‍යය වැඩි දියුණු වෙලා අසංකේය වාරයක් හරි මේක සම්පූර්ණ වීමෙන් නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නේ අපි මේ කරන භාවනා පිළිවෙතින් ඒ අසංකේ වාරය පිටි කරගෙන යනවා. ගොඩාගෙන යනවා. නිසා අපේ මේ භාවනා මාර්ග කිසිසේත් නිෂ්ඵල වන්නේ නැහැ. අපතේ යන්නේ නැහැ අපේ කාලය ඒක විලාමයක තත්පරයක වටිනාකම මේ මහ පොළොවට වැඩි. චක්‍රවර්ති රාජ්‍යයට වැඩි අපි ඒක ඇති කරගන්න එක කුසල චිත්ත වියේක ශක්තිය. නිසා මේ ප්‍රතිපatti මාර්ගය සාරා සංකල්ප ලක්ෂයක් නොවේ විශේෂ අසංකල්ප ලක්ෂයක් බෝධි සම්භාර පුරා ආબોධ කොට වදාළ අති ශ්‍රේෂ්ඨ වූ ප්‍රතිපatti මාර්ගය ඒ සරුවඥන් වහන්සේගේ ශාසනයේ මේ පිළිවෙත් මඟ අනුගමනයේ කොට දුක් කෙලවර කොට මඟඵල නිවන් ලබාගත් පිරිස ජීවමාන කාලයේම සූවිසි අසංතය 60 කෝටි 50000ක් පමණ හිටියා. කර්මික වාණින් පසුවත් එසේ අසංත ගණන් දෙනා නිවන් දැක්කා. ඒ පෙළට අනුමාතව අපි මේ ගමන් කරන නිවන් මඟ අපට සාර්ථක වෙලා දීර්ඝ සංසාරයක් එක එකනා පුරාගෙන යන කාර්මී වැල පෝෂණය වෙලා මේ ජීවිතේ හෝ මතු ප්‍රාර්ථනා කරන භාවයකදී මේ භාවනා මාර්ගයේ තුලින් අපට ඒ බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමේ සැනසේ පැමිණ වදාළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අජරාමර ශාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරගන්නවා